ඒකෙම දෙවෙනි ප්‍රශ්නය රුවන්වැලි සෑය අභියස හා ශ්‍රී මහා බෝධිය අසල පැය ගණන් නොසෙල්වි ගල් ගැසුනාසේ සිටින යෝගීන් මා දැක ඇත. මෙය භාවනාවේ උපරිම දියුණුවක්ද නැතහොත් නොමග යාමක්දයි පහදා දෙනු මැනවි. ඇත්තට ඒ රුවන්වැලි සෑයසර තියෙන ගලක් දිහා බැලුවත් ඒ වගේ තමයි. ගොඩාක් කල් ඉඳලා තියෙන එල්ලිලාවත් නැහැ. බොහොම දියුණුයි භාවනාවේ. ඒ මොකද ආත්ම දෘෂ්ටියක් නැහැ, මාන්නයක් නැහැ, තණ්හාවක් නැහැ. පුළුවන් නම් ගහක් ගලක් වගේලා ඉන්න කිසිම කෙලෙසයක් නැහැ. තමයි ටික ටික ටික ටික ටික පුරුදු කරලා තමයි යෝගාවචරයක් වෙලා ටිකක් කල් හෙල්ලෙන්නේ නැති වෙලා, ගොඩක් කල් හෙල්ලෙන්නේ නැති වෙලා, ඊට ගහක් ගලක් වගේ මේක ඒක කරගත හැකි. හැබැයි ඒ යෝගාවචරයෙන් අහලා බලන්න ඕන එක දියුණුවක්ද නැතිවිලාද කියලා අපිට පේනවා. ඒ වගේ දේවල් කරනවා. ඒ කරන දේවල් හරහා තමන් රැවටිලා ඒක කරනෝනේ ඒ මනසට අනුකම්පා කරන්න. කරන්න දෙයක් නෑ. හරියට තියෙනවා එහෙම ස්වයං වශයක් හරහා පිස්සුවෙන් කරන දේවල්. Taman එක දනගෙන අනුන් වංචා කරන්න කරනවා නම් ඒ මනස විශාල කර්ම රැස් කරගන්නවා. කිල්ලෝරක් නැති කර්ම රැස් කරගෙන අපරාධේ විඳවනවා. හුඟ දෙනකොට වෙලා තියෙන්නේ ඒක වැරදි බව නිවැරදි බව දැනගන්න උරගා බලන්න ක්‍රමයක් කියත් ළඟ නැහැ. කාලාම සූත්‍රයේ සරුවචනාංශිත කාලාම ගමේ මිනිසු කියන්නේ ඒකයි. සංජය මේක හතරමං හන්දියක්. මේකට හැම තෙල් බේත් කාර්යයම එනවා. පච ගහ වගේ. හැම එකම වෙලා පච කියනවා. කොයි එක පච කියනවාද කියලා අපිට අඳුරන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේත් මේ පච ගහයට පච කියන කෙනෙක් තමයි. ආ බුදුහාමුදුරන බොහොම ඇත්තයි. ඒක සාධාරණයි. නමුත් උඹලට මොකෙන්ද මම ඇත්ත කියනද බුදු කියන කියලා උරගාල බලන්න පුළුවන්. මම කියනවා උඹලට ඇහුවට විශ්වාස කරන්න එපා, දැක්කට විශ්වාස කරන්න එපා, පොතේ තිබ්බට විශ්වාස කරන්න එපා, සද්ධායෙන් ඇදුවාට විශ්වාස කරන්න එපා, තර්කෙන් දිනුවට විශ්වාස කරන්න එපා. ඔක්කොම මකනවා. මේ ලෝකේ පහළ වෙච්ච නැති කිසිම යෝගා කිසිම ශාස්ත්‍රෝරෙක් නැති විදිහට කියනවා එකකින් අත් විශ්වාස කරන්න එපා. කියලා ඔක්කොම අඩියට බැසලාගෙන උඹට හොඳ නරක තේනවා. ආ ඉච්චර තමයි තියෙන්නේ. උඹට තේින්න හොඳ නරක විතරයි උඹ ගොඩගන්නේ. ඔය කවුරු කිව්වට පොතේ තිබ්බට ශද්ධාවෙන් අදපුවාට මුකුත් වෙනවා. උඹේ හොඳ නරකට බලනකොට සතෙක් මරන්නේ කොහොඳද? හොඳ නෑ ආමුදුනේ. ආ එනං ඉච්චා. එනම් මරන්න එපා. උඹේ පොන්දේ නරක හැටියට හොරකම් කරන්නේ කොහොඳද? නෑ හොඳ නෑ. එනං හොරකම් කරන්න එපා. උඹේ හොඳ නරක හැටියට කාමීච්ඡාචාරය හොඳද? හොඳ නෑ. එනං හොරකම් කාමීච්ඡාචාර කරන්න එපා. බරු කියලා මිස් වචන පරිවචන බර වැටෙන්න කැමති නෑ. එනං අනුර වටන්න එපා. ඒ නිසා අපිට මේ හැමෙන් පිට මොනම දෙයක්වත් විශ්වාස කරන්න බෑ හැමෙන් ඇතුලේ විශ්වාස කරන්නත් බෑ ඒ නිසා අපි මේ ආනාපාන සතිය වගේ එකක් ගන්නෙ උරගාලා බලන්න පුළුවන්කම නිසා එච්චරයි ඒකේ තියෙන සුවිශේෂත්වය මේ හුස්ම કૃතිම එකක්ද එහෙම නැත්නම් ප්‍රകൃතියේ ඒකකින් ප්‍රകൃතිය නම් වැරදිලා නෑ භාවනාව හුස්ම ටිකක් විකෘති වෙනවා නම් එහෙම නැත්නම් මේ හිතපු දෙති දේවල් ඔලුවට දාගෙන අච්චාරු කරගන්නවා නම් කිසිම කෙනෙකුට වග වෙන්න බෑ. යා යන්නේ ඉස්සරහටද පස්සටද කියලා. ඒක නිසා නිතරම බලන්න තමන් ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානට සාපේක්ෂව දැන් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියේදී කොයි දේ සිද්ධ වුණත් කමන්නේ අරසාව තියෙනවා. ඉතින් නාන එතන ඉන්න යෝගාවචරය පැය ගණන් හිටියත් අපි දන්නේ නැහැ නේ ආ මොකේ ඉන්නවද කියලා. එතකොට අපිට අපිට කුහුලක් පහළ වෙනවා කුකුසක්. නමුත් අපිට ඒවට සුසු ආශ්‍රය අනුශේඥා නැහැ. අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති ගොඩක් අපිට තියෙනවා. තේරෙන දේ බලන්න හොඳට. ආස්වාද ප්‍රසවාස. එහෙම නැතුව ඒක එකනා කරන දේවල් මනින්න අපිට අවශ්‍ය ඥාන ශක්තිය නැහැ. ඒක අවශ්‍යත් නැහැ නිවන් දකින්න. නිවන් දකින්න ඕන තියෙන්නේ පේන දේෙන් පටන් ගන්න. ගරු ස්වාමින් වහන්සේ අද දින භාවනාවේදී ආනාපානය නොදැනී ගොස් හිස් අවකාශයට පැමිණ එය දෙස බලා සිටීමේදී මෙසේ සිතුනි. හිස් තැන හිස් මිස වෙන මොනවා තිබෙද්ද? මෙය නිවැරදිද නැත්නම් තවත් මෙසේ බලා සිටින විට යමක් දැනෙන්නට, පෙනෙන්නට පුළුවන්ද? කරුණාකර පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. අපේ ශ්‍රුතමය ඥානය දියුණු කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම පතමි. මේකදී ඔය මහා චුල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරන්නේ ආහනාපානට වාංගු කරලා අපි මෝල් ලෝකෙම ගලවලා දාලා ආනාපානෙත් ගෙවිලා ඒක ශුන්‍ය වුණාට පස්සේ ආනාපානේ එතන තියෙන හිස් බව ಗುಣ දෙකක් තියෙනවා. එකක් මේක හැප්පෙන්න දෙයක් නෑ මේකේ ඝර්ෂණයක් නෑ බේල්. නමුත් මේ මාර්ගයේ මුළු ලෝකෙම කෙලෙසුත් උගුල්ල ඇරලා ඉවරයි. ඒ නිසා මේක නිකම්ම නිකන් හිස්තනක් නෙමෙයි. ආනාපාන ගත්ත මුළු ලෝකෙම අපි වාංගු කරන්න. ඒ ආනාපාන හේතු කළ මුළු ලෝකෙම වාංගු කරා. ඒ නිසා ආනාපානෙත් හිස් වුණා. ඒ හිස් බව නිසා මෙතනත් හැප්පෙන්න දෙයක් නැහැ. හැප්පෙන්න තිබුණ අනිත් දේත් මම අයින් කරා. ඒ නිසා මේක අපිට යන්න පුළුවන් හොඳ උපරිමයක්. මේකට කියනවා මුදුන්පත් වීමක් කියලා. මේකට කියනවා කෙලපැමිණීමක් කියලා. ඉතින් මේකෙදි තව දේවල් අපේක්ෂා කරනවා කියලා කියන්නේ මේක පවුරු ගන්නවා කියන එක, කොනහනවා කියන එක, මේක ගැන සැක කරනවා කියන එක, සිද්ධි වෙලා නැහැ කියන එකයි, වශී වෙලා නැහැ කියන එකයි. ඒ නිසා අනිත් දවසෙත් මෙහෙම කරලා ඊගා දවසෙත් මෙහෙම කරලා මෙතන සමතුලිතතාවයක් මෙතන පුළුවන් හුඟක් තලා ඉන්න පුළුවන්කමක් තියෙනවා කියලා බැලුවොත් ඒ සිද්ධි වීම හරහා වශී වීම හරහා ඉදිරියක් තියනවා නම් යයි. හිතලා යන්න බෑ. හිතලා ගියොත් වෙන්නේ මොකන්ද අර පෑදීදීට ආය බොරදී දාගත්ත වෙනවා. අනාකූලව ගමන් කරන මේ ප්‍රවාහය ආකූල කරාක වෙනවා. ඒ නිසා අපි බලමු මේ සූත්‍රය දිගේ ඉදිරියට යනකොට මේ අවස්ථාවල හරහා තමයි ਸਰවචනාංශයේ ශූන්‍යතාවය විස්තර කළ දෙන්නේ. තමන් අනික් සියල්ල අයින් කිරීම සඳහා අල්ලාගත් අරමුණ රූප කර්මස්ථානයේ කවදා හරි ගෙවිලා ගියාට පස්සේ ඒක නිකම්ම නිකම් ගෙවියමක් නෙවෙයි විශාල ලෝකයේ කෙලෙසුත් අයින් කරලා ඒ අයින් කරන්න ඉස්සරහාගත්ත ගාත්ත වාංගුවත් ඒකත් අයින් කරනවා. ඒ නිසා ඒකේ ඊට වැඩි ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේක පුළුවන් තරම් හුරු කරගන්න. සිද්ධි කරගන්න. වශී කරගන්න. එදින්දා දෙයක් බවට පත් කරගන්න. එතකොට තමයි තේරෙයි. ගොඩක් කල් කන යනකොට ආනසික ආතතිය නෑ, අසහනෙ නෑ, චිත්ත පීඩා නෑ, කෙලෙස් අඩු ගතියක් තේරෙනවා.